අද දේශිකානන් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාමාධිපතිව වැඩ සිටු ගම්පහ දිසාවේ ප්‍රධාන සංගනායක අධ්‍යාපනවේදී පූජ්‍යපාද උයන්වත්තේ ඥානාලෝක නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 අසද්ධාය මලාමන්තා අනුත්ථාන මලාඝරා මලං වන්නස්ස කෝසජ්ජං පමාදුරක්ඛතු මලං තී ධර්ම ශ්‍රවණ අවිලාසී වාසනාවන්ත පින්වතුනි අද ධර්මානුශාසනාව සඳහා මේ තෝරාගත් මාතෘකාව ධම්මපදයේ මල වර්ගයේ එන ගාථා ධර්මයක් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ගාථා ධර්මයේ දේශනා කරන්නට පසුබිම් වූ නිදාන කතාව දැනගනි දැන ගැනීම වැදගත් වෙනවා වටිනවා ශාන්තිනායක අමාමෑණී මගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයක දිනපතා දේවරම් විහෙරට යන දායක දායිකාවන් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගෙන් අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාගෙන් බණ අහලා ධර්ම ශ්‍රවණය කරලා ආපහු යන අතරතුරේදී ඒ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ගුණ වර්ණනා කර කර යනවා. මේ ගුණ වර්ණනා කර කර යන පිරිසගේ ඒ කතා බහට සවන් දීපු ලාලුදායි කියලා හාමුදුරු නමක්. එයා කල්පනා කරනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ මේ විදියට වර්ණනා කරනවා නම් වැරදිලාවත් මේගොල්ලෝ මගෙන් බණ ඇහුවොත් මොන විදියට මං ගැන ගුණ වර්ණනා කරයිද? මෙහෙම හිතුවා විතරක් නෙවෙයි මේ ලාලුදා ඉහාම්දුරුවෝ ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ වර්ණනා කර කර යන ශ්‍රාවක පිරිසට දායක පිරිසට කතා කරලා කියනවා මේ අය බණ අහලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වර්ණනා කර කර යනවා වැරදිලාවත් මගෙන් බණ ඇහුවොත් මොන විදියට මං වර්ණනා කරයිද මෙහෙම කියපු නිසා ඒ බණ අහපු ශ්‍රාවක පිරිස දායක දායිකා පිරිස ලාලු දායි හාමුදුරුවොත් හොඳ ධර්ම කතිකයන් වහන්සේ නමක් කියලා හිතලා උන්වහන්සේටත් ධර්ම දේශනා කරන්න ආරාධනාවක් කළා. ධර්මාසනයට ගියපු ලාලු දායි හාමුදුරුවන්ට කියන්න බණ මතක් වුණේ නැහැ. බණ කියන්න තරම් දැනීමක් අවබෝධයක් නැති බව තේරුම් ගත්තේ ධර්මාසනාරූඪ වුණාට පස්සේ. දවාලේ බණ කියන්න වාඩි වුණ ලාලුදායි හාමුදුරුවෝ දැන් මේ වෙලාවේ බෑ හැන්දෑවට කියනවා කියලා ඒ ශ්‍රාවක පිරිසට කිව්වා. හැන්දෑවේ බණට වාඩි වෙලා ඒ වෙලාවෙත් කිව්වා දැන් බණ කියන්න බෑ හෙට කියනවා කියලා. දැන් මෙහෙම බණ කල් දාපු නිසාම මේ දායක පිරිසට නැත්තම් මේ බණ අහන්න ඉඳපු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසට ලාලුදායි හාමුදුරුවෝ ගැන කලකිරීමක් අප්පිරියාවක් අප්‍රසන්න බවක් ඇති වුණා. ඇති වෙලා ಗುಣ වර්ණනා කරනව වෙනුවට දොස් කියන්න පටන් ගත්තා. මේ විදියට කතා කළාට මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන් බණක් නෑ කියලා. මෙන්න මේ සිද්ධිය මේ සිදුවීම මගේ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේට ධම්සභා මණ්ඩපයේට රැස්වුණු වෙලාවේ දැනගන්න ලැබුණා. ධම්සභා මණ්ඩපයේට රැස්වුණ භික්ෂූන් වහන්සේලාගෙන් මේ කාරණේ දැනගත්තු ලෞතර බුදු පියාණන් වහන්සේ මම මේ බණට මාතෘකා කරපු ධම්මපදයේ මල වර්ගයට ඇතුළත් කරලා තියෙන මේ ගාථා ධර්මය දේශනා කළා. මේ ගාථා ධර්මය අත් වශයෙන්ම සමාජයේ ජීවත් වෙන සෑම තරාතිරමකම කෙනෙකුට ඊටාම වටින වැදගත් ප්‍රධාන කරුණු හතරක් උගන්වනවා. අපි දන්නවා බොහෝම සවිමත් බොහෝම ශක්ති සම්පන්න ද්‍රව්‍යයක් දෙයක් තමයි යකඩ කියලා කියන්නේ. මේ යකඩ කියන ශක්තිමත් මේ ද්‍රව්‍යය මල බැඳීමෙන් මල කෑමෙන් නැත්තම් මල කඩ ඇතිවීමෙන් මේ ශක්තිමත් බල සම්පන්න මේ ද්‍රව්‍යය සම්පූර්ණයෙන් විනාශ වෙනව වෙනස් වෙනවා. මල බැඳුනහම ඒ ශක්ති සම්පන්න බවයි බල සම්පන්න බවයි නැතුව ගිහිලා යකඩේ විනාශය විනාශ වෙනවා. මේ ගාථා ධර්මයේනොත් අපිට සම්බන්ධකම් තියෙන කාරණා හතරකට මල හා සමාන ඒ කාරණා විනාශයට පත් කරන විනාශ ස්වභාවයට පත් කරන කරුණු හතරක් ගැන බුදුරජාණන් වහන්සේ මේ හතර පද ගාථා ධර්මයෙන් උගන්වනවා. පළවෙනි එක තමයි අසජ්ජාය මලාමන්තා කියලා කියන්නේ. අසජ්ජාය මලාමන්තා කියන පදේ තේරුම අපි ඉගෙන ගන්න හදාාරන දේවල් නැවත නැවත ප්‍රගුණ නොකිරීම නිසා ඒවා විනාශයට පත් වෙනවා. ප්‍රගුණ නොකිරීමෙන් ඉගෙන ගන්න හදාාරණ ශිල්ප ශාස්ත්‍රවලට මල කඩයක් නැත්නම් යකඩ මලයක් මලයක් හා සමානයි කියලා කියනවා ඒවා ප්‍රගුණ නොකිරීම මේ පළවෙනි පදයෙන් කියවෙන ධර්ම කාරණේ ඒක සමාජයේ ජීවත් වෙන හැම දිනාම ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේ යම් යම් කුසලතා උරුම කර ගැනීමේ වටිනාකම වැදගත්කම අගය පිළිබඳව දන්නවා. ඕනෑ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඕනෑම වැඩිහිටියෙක් තමන්ගේ දරුවන්ට දූලට පුතාලට උගන්වන්න සෑහෙන මහන්සියක් ගන්නවා සෑහෙන උත්සාහයක් දරනවා සෑහෙන පරිශ්‍රමයක් දරනවා ඒ පරිශ්‍රමයේ දරන දෙමව්පියෝ මේ කාරණේ ගැන අවබෝධයක් හැඟීමක් වැටහීමක් ඇති කර ගැනීමත් ඒ වගේම ඒ පරිශ්‍රමයට යටත් වෙන ඉගෙනීමේ ක්‍රියාවලිය යෙදිලා ඉන්න දරුවන්ටත් මේ කාරණේ ගැන සැලකිලිමත් වීම බොහෝම වටිනවා. ඇයි? ඉගෙනගත්ත දේ හදාරපු ශිල්ප ශාස්ත්‍ර අත්පත් කරගත් කුසලතාවයන් නැවත නැවත ප්‍රගුණ නොකලහම ඒව විනාශ ස්වභාවයට යනවයි නැති වෙනවයි කියන එක දැනගත්තොත් තේරුම් ගත්තොත් විතරයි පින්වතුනි අපිට ඉගෙන ගනිපු දේ හදාරපු ශිල්ප ශාස්ත්‍ර ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියට අපේ ජීවිතයට වැඩ ගන්න පුළුවන් විදියට හඳව ගැනීම හැකියාව ඇති වෙන්නේ. අපි දන්නවා ජාත්‍යන්තර කම්කරු නීති රීති අනුව දවසේ පැය 24න් තුනෙන් පංගුවක් ඒ කියන්නේ පැය 8ක් කම්කරුවෙක් වැඩ කරන්නට ඕනේ. ඊට වඩා කම්කරුවෙකුගෙන් වැඩ ගන්නව නම් පුද්ගලයෙකුගෙන් වැඩ ගන්නව නම් ඔහුට පෙළඹවීමක් ඇති වෙන විදියට ඕනකමක් ඇති වෙන විදියට ඒ සඳහා විශේෂ දීමනාවල් දිවි දීමනාවල් එහෙම නැත්නම් අතිකාල දීමනාවල් ඒව ගෙවන්න ඕනේ පැය 8කට වඩා වැඩිපුර වැඩ ගන්නව නම් සේවය ගන්නව නම් ඒක ලෝකෙ පිළිගත් සම්මත මතයක් ඒ වගේම තමයි අධ්‍යයන ක්‍රියාවලියේ යෙදිලා ඉන්න දරුවෙක් දවසේ පැය 24න් පැය 8ක් ඒ අධ්‍යයන ක්‍රියාවලිය යෙදෙන්නට ඕනේ. මේ ඉගෙනීමේ කටයුතු වලට පැය 8ක් වෙන් කරනවා කියලා කියපුවම මේ පැය 8 ඇතුළතදී ඉගෙන ගන්නත් ඕන. න්‍යායන් එහෙම නැත්නම් වෙන වෙනත් දේවල් ඉගෙන ගන්නත් ඕන. ඒ ඉගෙන ගනිපු දේ ප්‍රගුණ කිරීමත් මේ පැය 8ටම ඇතුළත් වෙන්නට ඕනේ. අධ්‍යාපන මානසික විද්‍යාඥයෝ පරිේශනාත්මකව පෙන්නලා තියෙනවා අපි ඕන කෙනෙක් කියවන ඉගෙන ගන්න ඇහුම්කන් දෙන දේවල් වලින් හරියට 9න් එකක් පැය 9 ගෙවුනට පස්සේ අපේ මතකයෙන් ඈත් වෙලා යනවා මූදට රැළ වෙරළට රැළ පාවෙලා ආපුවම රැළත් එක්ක එන රොඩු වොඩු සුම්බුන් ටිකක් තමයි වෙරළේ රැඳෙන්නේ අනිත් වතුර සේරම ආපස්සට මූදටම යනවා සාගරයටම යනවා. ඒ වගේ මේ කියවන ඉගෙන ගන්න අහුම්කම් දෙන දේවල් වලින් ඊටාම් සුළු ප්‍රමාණයක් තමයි අපේ මතකයේ රැඳෙන්නේ. මේ ස්මරණ ශක්තිය දියුණු කරගන්න මතක ශක්තිය දියුණු කරන්න නානා මාදිලි අභ්‍යාස කළ යුතු වෙනවා. අත් වශයෙන්ම ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමයි මේ මතක ශක්තිය ස්මරණ ශක්තිය දියුණු කරගන්න ප්‍රගුණ කරගන්න මානසික අභ්‍යාස මුලින්ම පෙන්නපු උත්තමයන් වහන්සේ. පුළුවන් තරම් මනස එකලාසයක් කරගන්න, එක්තෙන් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. භාවනා කරනවා කියලා කියන්නේ මේක. සමත භාවනා කියලා කියන්නේ කෙලින්ම විසිරුණු මනස කලබලකාරී මනස එක අරමුණකට පිහිටුවා ගැනීමේ ක්‍රම සහ විදිවලට අපි භාවනා කියලා කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් සතිපට්ඨාන සූත්‍රය අරගෙන සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ අනුපස්සනා හතරක් උගන්වනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ආනාපාන පබ්බ කියලා උගන්වන්නේ හුස්ම ගැනීම අවධානයෙන් සැලකිල්ලෙන් කරන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී අරඤ්‍යගතෝව රුක්ඛ මූලගතෝව ශුඤ්ඤාගාරගතෝව එහෙම ගිහිල්ලා උදුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත අනහයට කෙලින් හරියට බලාගන්නේ කියලා කිව්වා ඍජුව අංශක 90ට වාඩි වෙලා හරි හිටගෙන හරි අංශක 90ට ඉන්න ඕනේ එතකොට අපි පෙනහලු පෙනහලු හුස්ම දරා ගන්න පෙනහළු හොඳට තියෙනවා. නැමිලා වාඩි වුණාම කොන්ද නමාගෙන ඉන්නවනම් පෙනහැලුත් ඇකිලිලා තියෙන්නේ. එහෙම නැත්නම් ශරීරයේ සිජ්ජුව තියාගෙන සෝ සත්වව අස්ස සති දීඝංව අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝංව පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. මම දැන් ආස්වාස කරනවා දීර්ඝ වශයෙන් ආස්වාස කරනවා කියලා හිත හිත ආස්වාස කරන්න කිව්වා. හුස්ම ගන්න කිව්වා. ඊළඟට හිත හිත හුස්ම පිට කරන්න කිව්වා. දැන් පිටස්තර අරමුණක් බාහිර අරමුණක් නෙවෙයි. බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපේ ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍ය වමනාම කරන හුස්ම ගැනීම සිහි කල්පනාවෙන් කරන එක තමයි ආනාපාන සති භාවනාව. මේ භාවනාවෙන් තමයි ලෞතර බුද්ධත්වයට පත් වෙන්න අපේ සිද්ධාර්ථ තාපසයන් වහන්සේට පුළුවන්කම ලැබුණේ බුදු වුණේ ආනාපාන සති භාවනාව වැඩිමින්. මේ විදිහට හිත එකතෙන් වුණාට පස්සේ චිත්ත සමාධිය ඇති වුණාට පස්සේ විසිරුණු මනස එකතෙන් කළාම බොහෝම ඈතට විහිදුවන්න විසිරුවන්න පුළුවන්. ඉතාමත්ම හොඳට එකතෙන් කරපු කෙනෙකුට පුළුවන් මේ ජීවිතේ විතරක් නෙමෙයි ඉස්සරහට තියෙන දේවල්, පස්සේ වෙච්ච දේවල් ආපස්සට ඉදිරියට තමන්ගේ මානසික ශක්තිය විහිදුවන්න. විසිරුවන්න. ඊළඟට මේ මතකේ රඳව ගන්න දේ තියාගන්න නම් මේක නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. භාවිතා බහුලී කතා කියලා බුදුහාමුදුරන්ගම දේශනාවෙම තියෙන කොටසක්. යමක් නිතර නිතර භාවිතා කරනකොට ඒක වැඩි දියුණු වෙනවයි කියන එක භාවිතා බහුලී කතා. විද්‍යානුකූලව වුණත් මනසේ වැඩිම, කයේ වැඩිම සිද්ධ වෙන්නේ පුංචි කාලේ තමයි වේගයෙන්. අපි දන්නවා අපේ ශරීරයේ ශෛල විනාශ වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා අවධියේදී හැදෙනවා. පුංචි කාලේ දැන් බලන්න පුංචිම ළමයෙක් වැඩෙන වේගෙන් වැඩෙන්නේ නැහැ ලොකු වුණාට පස්සේ. කුඩා අවධියේදී හරි වේගෙන් වැඩෙනවා. ඒ කියන්නේ විනාශ වෙන ශෛලවලට වඩා වැඩි ප්‍රමාණයක් අලුතෙන් ශෛල එකතු වෙනවා. එකතු වෙනවා ඒ නිසා අපිට වැඩිම පේනවා මේක මෙහෙම මෙහෙම ගිහිල්ලා මේක හීනවන වේගයකින් තමයි ඊළඟට වැඩිවීම සිද්ධ වෙන්නේ හීනවන වේගයකින් අපි හිතමු මෙහෙම මේකට සංඛ්‍යාමය වශයෙන් දත්තයන් එකතු කරගෙන මේ උදාහරණය පැහැදිලි කරනවා නම් පුංචිම කාලේ අපි හිතමු 100ක් ශෛල විනාශ වෙනකොට 500ක් අලුතෙන් හැදෙනවා නම් එතකොට අපිට වැඩිම වර්ධනය පේනවා මේ 500ක් අලුතෙන් ශෛල හැදෙන එක එන්න එන්න අඩු වෙනවා 490 වෙනවා 480 වෙනවා ඔහොම ඔහොම ඇවිල්ලා වයස අවුරුදු 30 40 විතර වෙනකොට 40 දී වැඩෙන ගානත් විනාශ වෙන ගානත් සමාන මට්ටමට එනවා 100ක් ශෛල විනාශ වෙනකොට අලුතෙන් හැදෙන්නේ 100යි එතකොට අන්න එතනින් එහාට වර්ධනය නතර වෙනවා වර්ධනය හීන වෙන වේගයකින් වැඩි වෙවි ඇවිල්ලා අවුරුදු 40 දී මම මේ අවුරුදු 40යි කියලා කිව්වේ මේ මේ අය සමහර විට අහලා ඇති ඇස් පෙනීමේ වෙනසක් ඇති වෙනවා වයස අවුරුදු 40 දී. අනිත් ඉන්ද්‍රියන්ගේ මේ වෙනස අපිට අවබෝධ වෙන්නේ වැටහෙන්නේ පේන්නේ නැහැ. ඇස් වලින් මේක පේනවා. අපි කියනවා ඒකට 40 ඇඳිරිය කියලා. අවුරුදු 40 පැන්නට පස්සේ පුංචි අකුරු පේන්නේ නැතු වෙනවා. ඇස් විතරක් නෙමෙයි මුළු ශරීරයේම මොලේ වුණත් ශරීරයේ අනෙක් අවයව ඉන්ද්‍රිය වුණත් බහින පැත්තට නැඹුරු වෙනවා වයස අවුරුදු 40 පැන්නට පස්සේ 40 වෙනකම් වර්ධනය වෙන කාලයේ තියෙන ස්මරණ ශක්තිය මොලේ ශෛල වුණත් එහෙමයි වයස අවුරුදු 40 දක්වා නැසෙන ශෛලවලට වඩා වැඩි ප්‍රමාණයක් ශෛල අලුතෙන් නිෂ්පාදනය වෙනවා මොලෙත් එහෙමයි ඒතකොට මොලේ ශෛල වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙනකොට ස්මරණ ශක්තියත් වැඩි. මතක තබා ගැනීම ශක්තියත් වැඩි. කුඩා කුඩා කාලෙදි තිබිච්ච හැකියාව ලොකු වෙනකොට ඒ විදිහට නැති එක ඒකෙන් අපිට පේන්නේ පැහැදිලි වෙන්නේ. මෙන්න මේ නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපේ මතක ශක්තිය මතකයේ රඳව ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. අපට කුඩා අවදියේදී තියෙන හැකියාව, දක්ෂකම උරා ගැනීමේ දරා ගැනීමේ ධාරිතාව ප්‍රමාණය එන්න එන්න වයසට යන්න යන්න අඩු වෙනවා. හැබැයි එකක් තියෙනවා. පුංචි කාලේ ඉඳලා මෙහෙම උරාගත්ත දරාගත්ත දේ නැවත නැවත ප්‍රගුණ කරනව නම් මෙනෙහි කරනව නම් කොච්චර වයසට ගිය වැඩිහිටි වයෝ වෘද්ධ කෙනෙක් වුණත් ඒ මනුස්සයාගේ ස්මරණ ශක්තිය හොඳයි. එයා නිතර නිතර මේවා භාවිතා කරන නිසා. මේ භාවිතා කිරීම ඒ උරාගත්ත දේ දරාගත්ත දේ නැවත නැවත ප්‍රගුණ කිරීම නොකළොත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ පෙන්නනවා අසජ්ජාය මලාමන්තා කියලා ඉගෙන ගන්න දේවල් ශිල්ප ශාස්ත්‍ර අත්පත් කරගන්න කුසලතා ධාර්ම ශක්තිය මතක තියාගත්ත දේ බොහෝම ඉක්මනින් විනාශ වෙනවායි. ඒ නිසා ප්‍රගුණ නොකිරීම නැත්තම් නොපිරවීම ධාර්ම ශක්තිය මතක ශක්තියට මල කඩයක් මල යකඩ මලයක් මලයක් හා සමානයි කියලා මේ පළවෙනි පදයෙන් ඉගැන්වුවා. ඊළඟ කාරණේ තමයි මම මුලින්ම පටන් ගන්නකොට කිව්වා පැය 8ක කාල සීමාවේදී උරා ගන්න දරා ගන්න දේ අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න දේ හවස් වරුවේ හරි රැයට හරි ඒ ළමයට නැවත ප්‍රගුණ කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. අපිට පේනවා හුඟක් අහන්න දකින්න ලැබෙනවා උදේ පාන්දර පාසලට යනවා. පාසලට යන දරුවා දවල් කෑම එකත් අරගෙනම යන්නේ. ඉස්කෝලේ ඉවරුණු ගමන්. ඉස්කෝලේ වැඩ ඉවරුණු ගමන් එහෙම එතනින්ම මොනවා හරි කාලා ආයිමත් බස් එකක හරි නැත්තම් පයින් හරි එහෙම නැත්තම් වෙන වාහනයකින් හරි පුද්ගලික ඉගෙනීමේ කටයුතු කරන පුද්ගලික පන්තිවල පන්තිවලට යනවා. ඊළඟට මේ ළමයා ගෙදර එනකොට රාත්‍රී සමහර විට 6 7 8 වෙනවා. පැය 8යි කම්කරු වැඩිච්ච කම්කරු දෙකුගෙන් වැඩ ගන්නයි කියලා තියෙන පැය 8යි. උදේ 6ට ගෙදරින් පිටත් වෙච්ච දරුවා හැන්දෑවේ 6ට නම් ආපහු ගෙදරට එන්නේ පැය 12ක්. ඒ දරුවා මහමගයි ඒ තැන්වල දැන් අත්පත් කරගත්ත පන්තිවලට ගිහිලා ඉගෙන ගත්තා. පැය 12ක් පොතේ තියෙනවා ඒවා සටහනේ තියෙනවා නමුත් මේව ප්‍රගුණ කරන්න භාවිතා කරන්න ළමයට වෙලාවක් නැහැ ඉගෙනගත්ත දේ ශිල්ප ශාස්ත්‍ර භාවිත කරන්න වෙලාවක් නැහැ පැය 12ක්ම යාට මගට ගිහින් තියෙන පන්තිවලට ගිහින් තියෙන පන්තිවලින් එකතු කරගෙන තියෙනවා විභාගෙට යනකොට පොතේ සේරම තියෙනවා මේ දරුවගේ හිතේ මොකක්වත් නැහැ පවතින විභාග ක්‍රමය අනුව අපි ලෝකයේ තියෙන අධ්‍යයන ක්‍රියාවලිය අනුව විශේෂයෙන් අපේ රටේ අධ්‍යයන ක්‍රියාවලිය අනුව අපි මනින්න ස්මරණ ශක්තිය කොච්චර මතක තියෙනවද කොච්චර මතක තියාගන්න පුළුවන්ද එතකොට මතක තියාගන්න පුළුවන්ද කියලා මනින විභාගයෙන් තමයි දරුවෙකුට සහතිකයක් ලැබෙන්නේ. ඒ සහතිකය ලබා ගන්න විභාගේ පාස් කරගන්න නම් ඉගෙන ගනිපු දේවල් මතකේ රඳව ගන්න ඕනේ. මතකේ රඳව ගන්න නම් ඒක භාවිතා කරන්න ඕන ප්‍රගුණ කරන්න ඕන ප්‍රගුණ කරන්නේ නෑ අපි පන්ති වලින් එකතු කරගන්නවා සතහන් එකතු කරගන්නවා සතහන් පොතේ තියෙනවා දැන් මේව සේරම එකතු කරගෙන විභාගෙ කිට්ටු වෙනකොට විභාගයක් කිට්ටු වෙනකොට අර ළමයා පැය 24න් පැය 15ක් විතර පොත් කියවන්න පටන් ගන්නවා අර සතහන් සේරම දැන් මහා ගොඩක් අවුල් මේ මනසට උරා ගන්න දරා ගන්න පුළුවන් ප්‍රමාණයට විතරයි දාන්න ඕනේ ඒ නිසා උගන්වන්න මහන්සි ගන්න දෙමව්පියෝ ඉගෙන ගන්න අවදියේ ඉන්න ළමයි හොඳට මේ කාරණේ මතක තියාගෙන විභාගයක් ඉක්තු වුණාම පාඩම් කරන්න නෙමෙයි කරුණා කරලා බුදුහාමුදුරන්ගේ දේශනාවට ධර්මයට අනුව මේ අසජ්ජාය මලාමන්තා කියන මේ පාඨයට අනුව තමන් ඉගෙන ගනිපු හදාරපු ශිල්ප ශාස්ත්‍ර එදාම ප්‍රගුණ කරන්න එදාම භාවිතයට ගන්න එදාම මෙනෙහි කරන්න අන්න එතකොට මතකේ රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා මේක කරන්න මම හොඳ උපදේශයක් දෙන්නම් පැය 24න් පැය 8ක් බුදිය ගන්නවනේ ඉතුරු පැය 16න් පැය 8ක් පාසල් යන ළමයෙකුට පුළුවන් තමන්ටම කාලසටහනක් පිළියෙල කරගන්න ඉස්කෝලේට පැය 4යි ගෙදරදී මේ පැය 4 ඉගෙන ගනිපුවා නැවත මෙනෙහි කරන්න ප්‍රගුණ කරන්න දැන් කරගන්න ඕන උදේ මේ වෙලාවට දැන් අපි හිතමු රාත්‍රී 9ට බුදිය ගන්නවා නම් උදේ 5ට නැගිටින්න ඕනේ එතකොට පැය 8ක් බුදියගෙන තියෙනවා පහේ ඉඳලා පැයක් අපි පාඩම් කළොත් අන්නර පැය 8න් එකක් අඩු වෙනවා. ඊළඟට ඉස්කෝලේදී පැය 4යි, පැය 5යි. ගෙදර ආවට පස්සේ තවත් කුරුම් හරි පැය 3ක් මේකට එකතු කරගන්න ඕනේ. ඉතුරු පැය 8 තමයි රූප වාහිනිය බලන්න, ගුවන් විදුලියට සවන් දෙන්න, වෙන ක්‍රීඩා අයව කරන්න, එහෙම වෙන් කරගන්න ඕනේ. ඔහොම දිනචරියාවක් කාලසටහනක් හදාගන්න ඕනේ. මේ කාලසටහන හදාගත්තාම අපි ඉගෙන ගන්න දේ අපිට නැවත භාවිතා කරන්න, ප්‍රගුණ කරන්න, මෙනෙහි කරන්න වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාව අපි හදාගන්න ඕන වෙලාවක් තිබුණොත් පුළුවන් අපිට විභාගෙ කිට්ටු වෙනකොට අමුතුවෙන් කලබල වෙන්න ඕන නෑ විභාගෙ කිට්ටු අර සේරම එකතු කරගෙන පාඩම් කරන්න ගියාම මේ මනසට දරන්න පුළුවන් අපි හිතමු තින්ත පොන කලදාසියකට ටික ටික දානවා ටික ටික දානවනම් උරා ගන්නවා. ඒ ටික වේලීගෙන එනකොට ආයි ටිකක් දානවා. එහෙම එහෙම නම් ගොඩාක් දාන්න පුළුවන්. එක සැරේටම මේ තින්ත පොවන කඩදාසියට තින්ත වක් කරගෙන වක් කරගෙන ගියොත් උරා ගන්න ප්‍රමාණය උරාගත්තට පස්සේ අනිත් ටික සේරම පිටාර යනවා. ඊළඟට විභාගෙට ගියපුවම විභාගෙ පේල් වෙනවා. තාත්තලා අම්මලා කියනවා මෙච්චර පන්ති වලට වියදම් කළා මෙච්චර පන්ති ඇව්වා මේ තරම් මේ දරුවා වෙනුවෙන් මහන්සි වුණා අපි උදේ 6 ඉඳලා හැන්දෑවේ 6 වෙනකම් පැය 12ක් ඉගෙනීම කටයුතු වල යෙදිච්ච ළමයට ඒක භාවිතා කරන්න වෙලාවක් නැති වුණොත් අර ඉගෙනගෙන පුදී මතකයේ තෙදෙන්නේ මතකේ රැඳෙන්නේ නැහැ දරන්න පුළුවන් ප්‍රමාණය ධාරිතාව ගැන හිතන්න ඕනේ ඒකයි බුදුරජාණන් මම මුලදිම මතක් කළේ මේව ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ අසජ්ජාය මලාමන්තා කිව්වේ හදාරණ ඉගෙන ගන්න දේවල් නැවත ප්‍රගුණ කරන්න භාවිතා කරන්නේ. එහෙම නැති වුණොත් ඒව විනාශ වෙලා යනවා. ඒව නැති වෙලා යනවා. යකඩයක් මල බැඳුනම විනාශ වෙලා එහි ප්‍රබල බව, ශක්තිමත් බව නැති වෙන්න වගේ ඉගෙන ගන්න දේවල් වල ප්‍රබල බව නැති වෙනවා. ඒකට අවශ්‍ය කරන වේලාව හදාගන්න හැටි මම මේ කියලා දුන්නේ. නැත්තම් පැය 24න් එහෙම දිනපතාම හැමදාම සතියේ දවස් 7ේම සමහර ළමයි උදේටයි හැන්දෑවටයි දවල්ටයි එහෙම විදිහට රැයටත් පන්තිවලට යනවා. ගිහිල්ලා ගිහිල්ලා එකතු කරගන්නවා මේව භාවිතා කරන්නේ නැති වුණොත් මේ මූල ධර්මය අනුව බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අනුව ඒ ළමයිගේ මතකයේ මුකුත් හැදෙන්නේ නැහැ. ස්මරණ ශක්තිය මනින විභාග ක්‍රම පවතින අධ්‍යයන ක්‍රියාවලියක යෙදিলা ඉන්න දරුවා විභාගයෙන් අසමත් වෙනවා පේල් වෙනවා ඒ අසමත් වුනහම ඒ ළමයා අධෛර්යමත් වෙනවා දෙමාපියොත් කලකිරීමට කනස්සල්ලටපත් වෙන නිසා දරුවන්ට උගන්වන්න මහන්සි ගන්න අම්මල තාත්තලා ඉගෙනීමේ කටයුතු වල යෙදিলা ඉන්න දරුවෝ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ අසද්ධාය මලාමන්තා කියන මූල ධර්මය ගැන විශේෂ සැලකිල්ල විශේෂ අවධානය යොමු කෙරුවොත් අන්න මේ මගේ බණ අහපු එකේ ප්‍රතිඵලයක් තියෙනවා සාර්ථක බවක් තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්න තවත් මල වර්ගයක් ගැන අනුත්ථාන මලාගරා. අනුත්ථාන මලාගරා කියලා කියන්නේ උත්සාහවත් නැති බව, වීර්ය නැති බව, ගෘහයකට මලයක්, ගයක්. ගයකට මලයක් කියලා කියනවා. ඒ කියන්නේ වීර්යවන්ත බවක් නැත්තම්, උත්සාහවන්ත බවක් නැත්තම් හදාගනි පුගේ විනාශ වෙන අලුත් වැඩියා කරන්න අතුපතු ගන්න පිහි දාන්න මකුළු දැල් කඩන්න ගේ සුද්ධ පවිත්‍ර කරන්න මේව කරන්න අපේ ළඟ උත්සාහවත් බව තියෙන්න ඕනේ. වීර්යය තියෙන්න ඕනේ. උත්සාහවත් බව වීර්ය නැති වුණොත් ගේ හදාගත්තා පළවෙනි වතාවට ගේ පින්තාරු කළා ලස්සනට පාට ගෑවා ඊළඟට ගේ ජීවත් වෙන අය වීරියවන්තය උත්සාහවන්තය නෙවෙයි නම් මේ ගේ අතුපතු ගන්නෙ නැහැ එතකොට එහෙම නොකලහම ජරා ජීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගේකට මලයක් ගෘහයකට මලයක් විනාශ වීමේ ගයක් විනාශ වීමේ හේතුවක් ගේ ජීවත් වෙන මිනිස්සය උත්සාහවන්ත වීර්යවන්ත වුණොත් ඒ අතුපතු ගාගන්නේව පිරිසිදු කරගන්නේව තම තමන්ම කරගන්නට ඕනේ. ඒව කරන්න උත්සාහය තියෙන්න ඕනේ අනුත්ථාන මලාඝරා කියලා කියන්නේ මේක. ජීවක පැවැත්මට ඉතාමත්ම අවශ්‍ය කරන දෙයක් නඩත්තු කිරීම. මේ නඩත්තු කරන්න බෑනේ උදාසීන කම්මැලි පුද්ගලයෙකුට ඒ ගෘහයක් විතරක් නෙමෙයි තුන්වෙනි පදයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මලං වන්නස්ස කෝසජ්ජං වර්ණවත් බවට ලස්සනට ඉන්න කම්මැලිකම කුසීතකම මලයක් කිය. ඒ කියන්නේ අපි හැමදෙනාම හැම දිනාම කැමතියි හැම දිනාම මනාපයි ලස්සනයි ප්‍රියමනාපයි වර්ණවත් හැඩයි එහෙම කියලා කියව ගන්න. එහෙම කියලා කියව ගන්න කැමතියි කියලා කියන්නේ අපි හැමෝම ලස්සනට ඉන්න. වයසට යනවට කොණ්ඩේ ඉදෙනවට දත් හැලෙනවට නාකි වෙනවට හැම රැලි ගහනවට කුදු ගහනවට ඇස් පෙනීම අඩු වෙනවට කන් ඇහිම අඩු වෙනවට අපි කැමති නැහැ. නමුත් අපි කොච්චර අකමැති වුණත් ඒවා එහෙම වෙනවා. ඒ වෙන එක වඩා ඉක්මනින් සිද්ධ වෙනවා අපි කම්මැලි වුණොත්. අපි කම්මැලි වුණොත් උඟාක් ළමයි ඉන්නෝ පුංචි කාලේදී මේ කම්මැලි කම නිසා හරියට කලති වෙලාවට දත් ටික මදින්නේ නැහැ. මේව බලන්න පින්වතුනි මේවා මේ නිර්වාණයට මෙහා පැත්තේ මිනිසියෙකුගේ ජීවිතයක් ලස්සන කරන්න උවමනා කරන කරුණු මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන කම්මැලි කම නිසා දත් මදින්නේ නැහැ දත් සුද්ධ කරන්නේ නැහැ ඊළඟට හරියට මූණකට හොදන්නේ නැහැ. ඇඟ ඇඟ සෝදන්නේ නැහැ. නාන්නේ නැහැ. බොහෝම අමාරුවෙන් තමයි නාවන්නේ. කීප සැරයක් කියලා බොහෝම උනන්දු කරලා මේව කරලා නාවන්න, හොදන්න, පිරිසිදු කරගන්න තමන්ගේ ගත ශරීරය. ශරීරය පිරිසිදු කරගන්න කම්මැලිකම නිසා සමහර ළමයි ඉන්නවා සෙල්ලම් කරනවා සෙල්ලම් කරලා ඒ දාඩිය පිටින්ම හැන්දෑ වෙනකොට හීතල හැන්දෑවේ හීතල වේගෙන එනකොට අර දාඩිය හිඳුනම ඊළඟට මූණ සෝදාගෙන නාන්න කම්මැලි. ඊළඟට එහෙම මේ දාඩිය පිටින්ම ඇඟ මූණ සෝදන්නේ නැතුව මොනවා හරි කාලා ඒ කකුල් වල දූවිලිත් එක්කම අර නතල දඟලලා ආපු ළමයා එහෙම බුදිය ගන්නවා. මේක දිගටම මෙහෙම කරගෙන යනකොට නොයේක් විදිහ හැමේ රෝග හැමේ අසනීප හැදෙනවා. ඊළඟට ලොකු වෙනකොට දත් ටික නරක් වෙලා දත් උගුලන්න ගලවන්න සිද්ධ වෙනවා. සමහර අය ඉන්නවා වයස අවුරුදු 20යි 25යි ඒ වුණාට දත් ටික සේරම ගලවලා අවුරුදු 30ක් විතර වෙනකොට අලුතෙන් දත් තැන්දක් කඩෙන් සාප්පුවෙන් අරගෙන දාගන්න වෙනවා. තිබිච්ච දත් ටික ගලවන්න වෙලා තියෙන්නේ අපි ඒක හරියට නඩත්තු කරේ නැති නිසා. කුඩා කාලේ ඉඳලා මේව ගැන කුසීතකම කම්මැලිකම තිබුණොත් කුසීත කම්මැලි පුද්ගලයෙකුට කිසිම දෙයක් කරන්න බෑ. තමන්ගේ ගේ දොර උත්සාහය නැති වුණොත් ගේ දොර විනාශ වෙන ඒ අතුපතු ගාන සුද්ධ කරන්න ඕනේ. ඒ ගෙවල් දොරවල් අතුපතු ගානව සුද්ධ කරන වගේම තමන්ගේ ශාරීරියේ වර්ණවත් බව ඇති කරගන්නත් තමන් සැලකිලිමත් වෙන්න ඕනේ. මූණ සෝදන්න ඕනේ. මේ වර්ණවත් බව ගැන සැලකිලිමත් වෙනවා කියන්නේ අතිරේකව අමතරව අපි දන්නෝ නොයෙක් විදිය සුවඳ විලවුන් වර්ග අර ඒව ගාන එක නෙමෙයි. පිරිසිදුව ක්‍රමානුකූලව ඉන්න එක. ඒ පිරිසිදුකම ආරක්ෂා කරගෙන ඉන්න එක. එතකොට එහෙම ජීවත් වුණොත් ඒ පුද්ගලයාගේ වර්ණවත් බව ලස්සන වැඩි කාලයක් රඳව ගන්න පුළුවන්. නඩත්තු කරන්න ඕනේ. ශරීරයත් හොඳට නඩත්තු කරන්න ඕන. Taman ඉන්න ගේ දොරත් හොඳට නඩත්තු කරන්න මේ දෙකටම බාධා කරන ප්‍රබලම මල කඩේ හැටියට බුදුහාමුදුරුවෝ මලයේ හැටියට පෙන්වලා තියෙන්නේ උත්සාහවත් නැතිකමයි කම්මැලිකමයි දෙක. කම්මැලිකම ගැන බුදුහාමුදුරුවෝ තරම් විරුද්ධ බුදුහාමුදුරුවෝ තරම් කම්මැලිකමට ප්‍රතිපක්ෂව කරුණු ඉදිරිපත් කරපු කෙනෙක් නැති තරම් මේ කියලා කිව්වොත් මං හිතන්නේ ඒක අතිශයෝක්තියක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ විරියවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මගේ මේ ධර්මය වීර්යවන්ත උත්සාහවන්ත පුද්ගලයන්ට මිසක් කුසීත කම්මැලියයි නෙමෙයි කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අනික මේ ලෝකේ කිසිම හමුදාවකට කිසිම හමුදාවකට නැති උද්‍යෝග පාඨයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සංඝයාට මහා සංඝ රත්නයේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙනවා කිසිම හමුදාවක නැති උද්‍යෝග පාඨයක්. මොකද්ද ඒ? ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනයේ දුනාතමත් වුණෝ සේනං නලාගාරංග කුංජරෝ මේක උද්‍යෝග පාඨයක් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට භික්ෂූන් වහන්සේලාට කතා කරලා ආමන්ත්‍රණය කළට කිව්වත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම මුළු බෞද්ධ ලෝකයාටමයි සෑම මානව වර්ගයට අයිති සෑම මිනිසියෙකුටම මේ උද්‍යෝග පාඨය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආරම්භත පටන් ගන්න පටන් ගනිලා ඒ කියන්නේ විදික්‍රියාවෙන් ආරබත පටන් ගනිලා නික්කමත නික්මියල්ල පිටත් වෙයල්ලා යුංජත යෙදියල්ලා හැමදේම භික්ෂුන් වහන්සේලාට කිව්වේ යුංජත බුද්ධ ශාසනය බුද්ධ ශාසනය යෙදෙන්නේ කියලා බුද්ධ ශාසනය විතරක් නෙමෙයි ඕනම තැනක රාජකාරී කරන කටයුතු කරන පාලනය කරන ඉගෙන ගන්න හැම කෙනෙකුටම මේ උද්‍යෝග පාඨය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ආරම්භක ආරම්භ කරන්න පටන් ගන්න. කම්මැලි කමට කල් දදා ඉන්න එපා. උදාසීන වෙන්න එපා. ආරම්භක නික්කමත පිටත් වෙන්න. යුන්ජත යෙදෙන්න වැඩ කටයුතු වල යෙදෙන්න. කොහොමද යෙදෙන්නේ කියලා කිව්වේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ. මච්චුනෝ සේනං කියන්නේ මාර සේනාව. බුද්ධ ශාසනයේ යෙදිලා ඉන්න අයට මාර සේනාව තමයි විරුද්ධව මතුවෙන ක්ලේශ ධර්ම. ඒ වගේම රාජකාරියක් කරන කෙනෙකුට පාලන කටයුතු කරන අයට නොයෙක් විදිහේ මාර සේනාවල් විරුද්ධ බලවේග තියෙනවා. ඉගෙන ගන්න දරුවෙකුට මතුවෙන විරුද්ධ බලවේග තියෙනවා. ඒ විරුද්ධ බලවේග සියල්ලක්ම විනාශ කරගෙන යටපත් කරගෙන සුණු විසුණු කරගෙන ඉස්සරහට යන්නේ ප්‍රජෙදෙන්නේ කිව්වා. කොහොමද ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නලාගාරංගු කුංජරෝ බක්ක කැලයකට වැදිච්ච ඇතෙක් ඉවක් බවක් නැතුව හොඬ වලින් විතරක් නෙමෙයි උගේ කකුල් වලිනුත් වල්ගෙනුත් මුළු ශරීරයෙන් මේ බට කැලේ සුණු විසුණු කරන කිසිම ඉවක් බවක් නැතුව අන්න ඒ වගේ ඉවක් බවක් නැතුව තමන්ගේ සියරම තමන්ගේ දියුණුවට අභිවෘද්ධියට සංවර්ධනයට ප්‍රගතියට ප්‍රගමණයට ඉදිරියට යන්නට තියෙන බාධක සියල්ලක් විඳගෙන විනාශ කරගෙන ආරම්භ කරන්න පිටත් වෙන්න යෙදෙන්න හැම කටයුත්තකම ඉගෙනීම කරන එක්කෙනෙක් මූලික අරමුණු කරගන්න ඕන තමන්ගේ ඉගෙනීම කටයුතු මේ විදිහට ඉස්සරහට කරගෙන යන්නේ. පාලනය කරන අය තමන්ගේ පාලනයට අදාළ කටයුතු කරගෙන යන එක. ආයතනයක කටයුතු කරන කෙනෙක් ඒ ආයතනය පවත්වාගෙන යෑම. වෙන රාජකාරියක් වෙන වැඩක් කරන කෙනෙක් ඒ කටයුත්තේ යෙදීම. භික්ෂූන් වහන්සේ කෙනෙක් අංශයෙන් ගත්තොත් බුද්ධ ශාසනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මූලිකව මේ අනුශාසනාව කළේ නමුත් මේ අනුශාසනාව මේ ඉගැන්වීම කිසිම හමුදාවක නැති මහා ප්‍රබල උද්‍යෝග පාඨයක් බුදුරජාණන් වහන්සේ මෙයින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බෞද්ධ අපිට උගන්වලා තියෙනවා. ආරභත, නික්කමත, යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝසේනම් නලාගාරම කුංජරෝ. මච්චුනෝසේන මාර්සේනාව ජයග්‍රහණය කරන්නේ. යටපත් කරගෙන ඒගොල්ලෝ පරාජය කරගෙන තමන්ගේ ඉලක්කයට අරමුණට ළඟා වෙන්නේ. ඉගෙන ගන්න වැඩ කටයුතු කරන රාජකාරී කරන හැම කෙනෙකුටම මේක ඉතාම වැදගත්. ඒ නිසා උත්සාහවන්ත භාවය නැති වුණොත් කුසීතකම ඇති වුණොත් පුද්ගලයෙකුගේ ගෘහය ඉන්න තැන අපිරිසිදු වෙනවා විනාශ වෙනවා නැති වෙනවා ඒ වගේම තමන්ගේ ශාරීරියේ පැහැපත් බව වර්ණවත් බව නැති වෙනවා ලස්සන තැනක ඉන්න ලස්සනට ඉන්න වර්ණවත් බව පැහැපත් බව ආරක්ෂා කරගන්න උවමනා කරන අය මෙන්න මේ මල ඉවත් කරගන්නට ඕනේ උත්සාහවත් බව ඇති කරගන්න ඕනේ වීර්යවන්ත වෙන්න ඕනේ කුසීතකම කම්මැලිකම නැති කරගන්නට ඕනේ ඒ වගේම හතරවෙනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ගාථා ධර්මයෙන් පමාදෝ රක්ඛතෝ මලං යම්කිසි දෙයක් ආරක්ෂා කරන එකනාට ප්‍රමාද භව ප්‍රමාද භව මලයක් කිය විනාශයට හේතුවක් කිය ප්‍රමාද භවය කියලා කියන්නේ සිහි නුවණින් කටයුතු නොකිරීම නොසැලකිලිමත් කම නොසැලකිලිමත් කම කියනවා නම් සැලකිලිමත් නැත්තම් අපි දන්නවා සිහි කල්පනාවෙන් වැඩ කරන ප්‍රමාද භවයේ මෙතන ප්‍රමාද භව කියලා කියන්නේ හෙමින් හෙමින් වැඩ කරන එක නෙමෙයි හොඳ සිහි කල්පනාවෙන් කරන දේ කරන වෙලාවේ ඒ ගැන අවධානයෙන් කරන එක තමයි අප්‍රමාද බව කියලා කියන්නේ. කරන කටයුත්ත ඒකටත් අභ්‍යාසෝනේ මේ අහලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ සම්පජානකාරී හෝති. ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදා ගන්නකොට කෑම කනකොට ඒ කරන කටයුත්ත කරන වෙලාවේ ඒ ගැන අවධානයෙන් කරන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒක තමයි සිහි කල්පනාවෙන් කරන දේ කරන වෙලාවේ ඒ කටයුත්ත ගැන අවධානය යොමු කරගෙන කිරීම තමයි අප්‍රමාද බව කියලා කියන්නේ. ඒකට යමක් ආරක්ෂා කරන කෙනෙක් තුල තියෙන ඕන ප්‍රධාන පිළේ ගුණාංගයක්. මේක තමයි අපිට නැත්තේ. අපි කෑම කන ගමන් වෙන දෙයක් ගැන හිතනවා. නාන ගමන් වෙන දෙයක් ගැන කල්පනා කර කර නාන්නේ. නිදාගන්න ගියාම නිින්ද ගැන නෙමෙයි කල්පනා කරන්නේ. වෙන දෙයක් ගැන. මෙන්න මේක සම්පූර්ණයෙන්ම බෞද්ධ ක්‍රමයට ප්‍රතිපක්ෂ විරුද්ධ දෙයක්. බෞද්ධය හැටියට බුද්ධිමත් අය හැටියට යමක් කරනකොට ඉගෙන ගන්න වෙලාවේ ඉගෙන ගන්න එක ගැන අවධානය යොමු කර යොමු කරන්න ඕනේ. දැන් සමහර ළමයි ඉන්නවා ඉගෙන ගන්න කාලෙදී ඉගෙන ගන්න දේට අදාළ දේ නෙමෙයි. ඉගෙනගෙන ඉවර වෙලා වැඩිහිටියෙක් කරන්න ඕන මට්ටමේ දේවල් කරන්න පෙළඹෙනවා. පාසල් කාලය තුලදී ඉගෙන ගන්න කාල සීමාවදී. එතකොට වෙන්නේ ඒ වැඩ දෙකම අසාර්ථක වෙනවා. ඒ නිසා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ. කරන වැඩේ කරන වෙලාවේ ඒ ගැන අවධානයෙන් යුතුව කිරීම අප්‍රමාද බව. යම් විදිහක ආරක්ෂා කරන කෙනෙකුට යමක් රකින්න කෙනෙකුට බලා ගන්න කෙනෙකුට ඒක හොඳට ආරක්ෂා කරගන්න බලා ගන්න රැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන ගුණාංගය තියෙනවා. සැලකිලිමත් වෙන්න ඕනේ. අවධානයෙන් සිහිනුවණින් සිහි කල්පනාවෙන් ඒ කටයුතු කරන්නට ඕනේ. අන්නේ අප්‍රමාද බව තියෙනවා නම් තමන් ආරක්ෂා කරගන්න දේ රැකගන්න දේ මනවින් රැකගැනීමේ හැකියාව ඒ පුද්ගලයාට ලැබෙනවා. මෙන්න මේක යමක් රකින්න පුද්ගලයාට ප්‍රමාද වීම මලයක් කියලා බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි පදයෙන් ඉගැන්වුවා. දැන් මේ පින්වත් පිරිස අහපු බණ සාරාංශ කරලා කෙටි කරලා නැවත මතක් කරනවා නම් ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර හදාරන්නේ නැතුව ඉන්න එක නැවත නැවත ප්‍රගුණ නොකිරීම භාවිතා නොකිරීම ඒ ශිල්ප ශාස්ත්‍ර නැකී යන විනාශ වෙන මලයක්. ඒ වගේම තමන් ඉන්න ගේදොර ඒව විනාශ වෙන්න හේතුවක් උත්සාහවන්ත භාවයෙන් වීර්ය භාවයෙන් ඒවා රැක බලා නොගැනීම නඩත්තු නොකිරීම තමන්ගේ ශාරීරියේ පැහැපත් බව නැති වෙන්න විනාශ වෙන්න හේතුවක් තමයි කුසීතකම කම්මැලිකම. ඒ වගේම යමක් ආරක්ෂා කරන පුද්ගලයෙකුට ඒ රකින්නදී ආරක්ෂා කරගන්න සිහි කල්පනාවෙන් වැඩ නොකිරීම නොසැලකිලිමත් කම කියන එක මලයක් කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ මල වර්ගයේ සඳහන් වෙන මේ ගාථාවෙන් එදා ලාලුදායි හාමුදුරුවන්ගේ ඒ සිද්ධිය අරමුණු කරගෙන දේශනා කළා ඉගැන්වුවා මේ කාරණා තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීම තුලින් තමන්ගේ ජීවිත මෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන සෞභාග්‍යමත් කරගෙන මෙලොව යහපත් ජීවිතයක් ගත කරලා පරලොව සැනසෙල්ල සහනය කෙලවර සාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීම ලැබමු කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමතෙම සාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීම වේවා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කැලණිය වේවැල් දුව ශ්‍රී ඥාන විමලා රාමාධිපතිව වැඩවිසූ ගම්පහ දිසාවේ ප්‍රධාන සංගණායක අධ්‍යාපනවේදී පූජ්‍යපාද උයන්වත්තේ ඥානාලෝක නායක ස්වාමීන් වහන්සේ